මත් පිරෙනවා මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා කලාවැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා මගේ හිත බිඳෙනවා හැදෙනවා වැවූ පතුලේ කටුකොහලු පෙනෙනවා රිදුන හිත් මඩලේ සෝසුසුම් දැවෙනවා කලාවැව හිඳෙනවා ආයෙ මත් පිරෙනවා මගේ හිත රිනෙනවා ආයෙමත් හැදෙනවා පිරුණු වැවූ ජලයේ සුදුනෙලුම් සරනවා හැදුන හිත් මඩලේ පෙම් සුවඳ දැනෙනවා කලාවැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා මලාවැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා